භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තේ කච්චාමි කල්යාණං කම්ම සමාදානානි පයෝග සම්පත්තිං ආගම්ම විපස්සන්ති ශ්‍රද්ධාවන්ත සින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්මරාගේ උත්තමයන් වහන්සේ විසින් සාපිතා භවනයේදී අභිධර්ම දේශනාවේදී විමාර්ග ප්‍රකරණයේදී ඥාන විභංගයේදී දේශනා කළ සූත්‍ර පාඨය ධර්ම දේශනාවේ සඳහා මාතෘකා කරන්ට යෙදුනේ. සින්වත් අමගාරික මැතිතුමාණන්ගේ ආරාධනයක් ඇති වුණා කර්ම විපාකයේ සම්බන්ධ ධම් දෙකක් ලැබුණොත් වඩා හොඳයි කියලා. එනිසා මේ මාතෘකා කරන්න යෙදුණා. පින්තුනි ආමෝද කර ගැනීම සත්‍යාවස්තය ධර්මාරණය තමයි කර්ම විභාගය. ලොවෙහි සරුවක්වන් වහන්සේ හැර වෙන කාටවත් තත්වාකාරයෙන් දත නැති අචින්තනීය ධර්මතා හතරක් තියෙනවා. සත්ත්ව විෂය, ලෝක විෂය, බුද්ධ විශේෂ කර්ම විශේෂ කියලා. ලෝක සත්‍ය සම්බන්ධ කියන්නේ වෙනස් කෙනෙකුට සීල ආකාරයෙන් ගැනීම අපහසුයි. සර්වඥාන් වහන්සේගේ සමනයි ඒ කියන්නේ අවබෝධ කරගත හැකි වන්නේ. ලෝකේ සම්බන්ධ සත්‍ය එසේමයි. බුද්ධ විශේෂ ඉදිරියට එහෙමයි. කර්ම විශේෂය බුදු කෙනෙකුන් වහන්සේ දේශනා කරන ආකාරය අර වෙන දැන ගැනීමකට සමපේක්ෂත්තේ නැහැ. සිතා නියත වෙන හැකි දෙයක් කර්ම විශේෂයි. කර්ම සම්බන්ධ අරමුණ. මේ කර්මයෙන් කර්මයේ කියන ගැන බෞද්ධයන්ට නිතර කියන වචනයක්. මේක పూర్වයේ කර්මයේ කියලා. ඒ වගේ වචන නිතරම කියනවා. නමුත් මේ කර්මයේ කියන එක හසුරුවලට දැනගත්තොත් කර්මය ගැන බියක් නැතුව තමන්ගේ ජීවිතය සුගතයට නිවනට සමුවා ගන්න පහසු වෙනවා. ඒක නිසා මේ සම්බන්ධව ආબોධ කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ කියන්නේ කෙවලන්නක්සේ සැපදු නිදුවමින් තමා පසුපස එන එකම ධර්මයේ කර්මය. කුසල අකුසල කර්මය. නිසා සෑම විටම මොහොතක් පාසාම අකුසල කර්මයන්ගෙන් වැළකී කුසල කර්මයන් උපදවා ගැනීම සඳහා උත්සාහවන්ත විය යුතු වෙනවා. ඒ සඳහා කර්මයේ පිළිබඳව යම් පමණක් දැන ගැනීම අවශ්‍යයි. කර්මයෙන් කර්මයේ කියන්නේ වචනය පැහැදිලි කර ගැනීමට ප්‍රථමයෙන් මාත්‍රුකා කළ සූත්‍ර පාඨය අදහස් සලකා බලමු. අත්ථේ සත්‍යානි කල්යාණානි කම්ම සමාදානානි පයමම සම්පත්තෙන් ආගම් විපස්සන්ති ඇතන් කුසල කර්මයෝ ප්‍රයෝග සම්පත්තේට කැමින විපාක දෙති මේකයි මේ කෙටි පාඩේ තේරුම ඇතන් කුසල කර්මයෝ ප්‍රයෝග සම්පත්තේට කැමින විපාක දෙනවා උපක්‍රමයේ ප්‍රයෝග සම්පත්තිය කියන එක අඳුරා ගැනීමට ප්‍රථමයෙන් සම්පත්ති හතරයි විපත්ති හතරයි ගැන මතක සබා ගන්න. සම්පත්ති හතරක් තියෙනවා. ගත සම්පත්තිය, උපදේ සම්පත්තිය, කාල සම්පත්තිය සහ ප්‍රයෝග සම්පත්තිය. ගත සම්පත්තිය, උපදේ සම්පත්තිය, කාල සම්පත්තිය සහ ප්‍රයෝග සම්පත්තිය විපස්සනා කියන්නේ ගතින් පස්සිය, උපදේවි පස්සිය, කාලෙන් පස්සිය, කායෝර විපස්සිය. ගතින් පස්සිය, උපදේවි පස්සිය, කාම විපස්සිය, කායෝර විපස්සිය. එයින් ගති සම්පස්සිය කියන්නේ මනුලව, දෙව්ලව, බමලව යන්නේ සුගති ලෝකයේ ඉපදී සිටීම. මේ සුගති ලෝකයේ ඉපදී සිටීමද කියනවා ගති සම්පatti. ගති විපස්සකීමේ නරකය, තිරිසන් ආපාය, ප්‍රේතාපාය, අසුරාපාය කියන මේ දුර්ගතියකදී සිටින ගති විපස්සය. උපදින සම්පatti කියන්නේ ආරෝහ, පරිණා සම්පන්න, ඉන්ද්‍රිය සම්පන්න, අංග ගොළු දීනි උම්මත්ත මන්ද මුද්ධික අංග නිකල වැනි කර්තයෙන් තොරේ වාසනාවන්ත රූප සම්පත්තියේ කියලා උපසම්පත්තිය කියලා. දුතුවා මනවාගෙන දුතුවාගේ ප්‍රසාදයේ එළවෙන මන රූපත්වක් ඇතිනම් ඒකට කියනවා ගස් රූප සම්පත්තිය. අංග ගෝලෝ ගිහි උන්වස්තක මරණ දුක්ඛ අසුරිත දෙයයි සාරියන ආරණ්‍යයන්ගේ දුර්වල දකින්න අප්‍රසන්න දුර්වාන සාරියන ආරණ්‍යයක් වෙනවද කියනවා උපදී විපත්තියේ කාම සම්පත්තිය කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩින්න කාලේ සතුන් ගඟදරුවන් ආශ්‍රය කරන කාලේ පළතුරු ලැබෙන කාලේ ගොල්ගන් සාසනය කරන කාලේ ගැලපෙන්නේ නැති කාලේ ධාතු පුරාණ කාලේ කාලේ මේවා කියනවා කාම සම්පත්තිය කාම විපත්තිය කියන්නේ අධාර්මික රාජ කාරණ කාලේ එවැගේම දුර්විච්ඡ කාලේ වර්තාව නැති කාර්යය මේවා දවස්කාරන්න කියනවා කාර්යකත්වය. භයාන අර්ථකේ කියන්නේ කයින් වචනින් සිටින් සිටේ කිරීම නිතිපන්තේ දැකීම හොයාගත්තේ දැකීම සියලුම දෙන්න වැඩිම දස තුනක් ක්‍රියා කිරීම දස කුස ධර්ම වැඩිම සංස්කෘත ආසනා ධාරණය වැඩිම මෞඛ්‍යයන් වෘතයන් කිරීම ඊළඟ සුවතන් කිරීම වාමේ මෙත් යැදීම මේ ආදී වශයෙන් කලින් වශයෙන් සිටින් සුසලිත කිරීම කියන ප්‍රයෝග සම්පatti. ප්‍රයෝග විපස්සී කියන්නේ කලින් වශයෙන් සිටින් සුසලිත කිරීම. පස්පව කිරීම, දසාපිකල් කිරීම, ආනන්තරිය කර්ම කිරීම, මාර්ගත්‍යාග රැකීම, දෙලන්නට වැඩි කියන මතල කිරීම, ඉවසීමෙන් තොරව සාර්ථක ක්‍රියා කිරීම, මංකොල්ලේ කෑම, දේවල් නිදීම, මිනිහේ නැදීම, දෝෂණකම් කිරීම මේ ආදී වශයෙන් තියෙන යම්කා පස්කව දසාකටල් ඔයසයිති දේවල් ඇතුළු ඒ සියල්ලට කියනවා පරයෝග විපත්ති. දැන් ඒකට සම්පත්තින් අතරයි විපත්ති හතරයි පිටියෙන් පැහැදිලි වුණා. දැන් මෙතන සඳහන් වෙනවා අත්ථේකච්ඡාණී කාමකාරී කර්ම සමාදානානි ගති විපත්ති සතුම ගති විපත්ති ආගම විපත්ති දැන් යම් කෙනෙක් අකුමල කාර්යයන් බොහොම බහුලව කරගෙන සිටිනවා ඒ අක්කා නරකයේ උපන්න പ്രേත ලෝක උපන්න ත්‍රිකාණ ආපාය උපන්න ප්‍රේතාපාය උපන්න ලෝකාන්තරින උපන්න දෙලියේ මොහොතේ අකුමල විපාක ගෙන දෙනවා අක්ඛේ සත්‍යයි පාපකරණ කම්ම සමාදානානි ගති සම්පත්‍ය ප්‍රතිබාහා නිරූපච්ඡන්ති සමහර විට බොහෝ අකුසල කියන කෙනෙක් යම් කුසලයක් හසු වීමෙන් මනුලව දවුලව සුගතියක උපදිනවා සුගතියේ උපන්නයන් පස්සේ ඔහුගේ කර්ම විපාක ප්‍රතිබාහ වේවා අහෝත් වෙනවා නෙමෙයි යටපත් වෙනවා යම් කලක විපාක දෙන්න විද කියනවා ඒකට ඒ ගති සම්පත්‍ය දෙකම නිසා බොහෝ පාපයන් ඇති පුද්ගලයන් කුසල විපාක නොදීම සමත් වෙන අකුසල විපාක ප්‍රතිබාහනය වෙනවා. අත්ථේකච්ඡානි පාපකාරී කම්ම සමාදානානි උපදී විපස්සී ආරාම විපස්සන්ති එවැගේම බොහෝ අකුසලයක හේතු මනෝලව උපන්න දුර්වන්න වේලා අංග විතර වේලා අදුමුණු නිහිර වේලා විරෝධී වේලා උපන්නලන් දෙලීම හෝ තාක්ෂණික විපාක කලදෙනවා. එවැගේම අත්ථේකච්ඡාන පාපකාම කම්ම සමාදානානි උපදී සම්පත්‍ය ප්‍රතිබාහාන නිරපච්ඡන්ති. සමාරික බුදුවහන්සේට කෙනෙක් වුණ යම් කිසි උසස් කුසලයක් හේතුවෙන් මනුලව රූප සම්පන්නව උපන්නා. දුතුවා මනවාගෙන ප්‍රියකර රූප සම්පත්තියක් ඇති උපන්නා. සේවීන ඔහුගේ අකතනිය පාප ප්‍රතිබාහන වේ. අස්සේ කච්ඡාන පාපකාන සම්ම සමාදානානි කාල සංකප්තින් ආගම් විපච්ඡන්ති. බොහෝ අකුසලයක කෙනේ දුර්මිච්ඡ කාලයක දුෂ්කර්ම කාලයක එවාගෙම දුෂ්ට රාජ්‍යපාලන කාලයක එවාගෙම අයහපත් කාරණයට පහළ වුණා. ඒ නම් ඔහුට අපතේ විපාකම විපාක දෙන්න පටන් ගන්නවා. අත්ථේ පච්චාන පාපකානි කම්ම සමාදානානි කාම සම්පත්ත ප්‍රතිබාධානි එනිපච්ඡන්ති. සමහර විට බොහෝ අකුසල් ඇති කෙනෙක් වුණා හොඳ සුදිත්ත කාලයක සුත්සත් කාලයක එවැගේම සුරාජ කාලයක වාසනාවන්ත පුණ්‍යවන්ත කාලයක උපන්නා. එසේ මේ යම්ෝගේ අකුසල විපාක ප්‍රතිමාහණය වෙනවා කුසල විපාක නැති වෙනවා. අත්ථේකස්ථානේ පාපකාන කම් සමානානි හයෝම විපස්සින් ආකාම විපස්සන්ති. බොහෝ අකුසලයක කෙනෙකු පාප මුත්‍රාශ්‍රය නිසා අසද්ධාර්මී ශ්‍රවණය කිරීම නිසා මෙතනට ගැනීම නිසා පිටුලින් අකුසලම සිදු කරනවා. එසේ මේ නම් උත් අකුසල විපාකම වැඩි වැඩියෙන් විපාක දෙන්න පටන් ගන්නවා. අත්ථේකක්කාමි පාපකාමී කම්ම සමාදානානි පයෝ සම්පත්ති ප්‍රතිලාභාන් නිලිපත්කන්ති. බොහෝ අකුසල් ඇති කෙනෙක් නම් හොඳ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් සද්ධාර්මයේ සර්වණය කරමින් හඳනදාහරි කයින් වචනෙන් සිතින් දුක ඉක්පරනවා. ප්‍රතිපංසල් ගන්නවා, පොරයාට සේවයක් කරනවා, නියුදාන දෙහෙරණ වැඩනවා ගුණධර්ම පුරනවා පස්තාවෙන් දස ආස්තනෙන් වැළකී සිටිනවා. ඒකේනම් මොහොතේ අකුසල විපාක ප්‍රතිභාමය වෙනවා. පයත තාපත් වුණා. මෙන්න මේ අකුසල කර්ම විපාක දෙන අවස්ථා හතරයි විපාක නොදෙන අවස්ථා හතරයි. මේ වගේම කුසල ධර්මයන්ට හතරක් හතරක් බැගින් රකස් වෙනවා. අත්ථේකච්ඡානි, කල්යාණානි, කර්ම සමාදානානි ධර්මපත්ති ප්‍රතිභාගාන නිවිපත්තන්ති බොහෝ කුසල ඇති කෙනෙකුට උන යම් කිසි අකුසලයක් මතුවීමෙන් සතර ආකාරයෙන්ක උපන්නා. අන්න ධර්මපත්තියේ වෙන නිසා ඔත කුසල විපාක යටපත් වෙනවා. අකුසල විපාක මතුවෙනවා. අත්ථේ සත්‍යයි කල්යාණ සම්ම සමාදානේ ධර්මපත්තියෙන් ආගම විපත්තන්ති බොහෝ කුසල ඇති කෙනෙකුට මනලව දෙවඟල තුල තේ දුපන්න. ගති සංසක්තිය මෙතන නිසා ඒ පුණ්‍යවන්තයාට කුණ විපාකම කලපෙනවා. අත්යෙන් පච්චානි කල්යාණානි සම්මුසමානානි උපදි විපස්සි ප්‍රතිමාඥාන දෙවිපත්යන්ති බොහෝ කුසල් ඇති කෙනෙක් බොහෝ සුන්දර කෙනෙක් යම් කිසි අරේතුවකට මමලව විරූපී වෙලා උපන්න එක්ක අම්ම විකල වෙලා දුරුවන් වෙලා දැකීමට අප්‍රසන්න පුද්ගලයෙක් උපන්නා. තේරෙන ඔහුගේ කුසල කර්ම ප්‍රතිභාව වෙනවා. අත්ථේ පච්චානි කල්යාණානි සම්පමාදානානි උපදි සම්ප්‍රත්‍යං ආනම් විපච්ඡන්ති. එතකොට බොහෝ කුසල කෙනෙකු පුණ්‍ය විපාකයේ නිසාම ස්වરૂපී වෙලා උපන්නා. බොහෝම ලක්ෂණ කෝටපයෙන් යුක්තව උපන්නා. ඒ තැනට කුසල විපාකම වැඩි වැඩියෙන් පළ දෙනවා. අක්ඛේකච්ඡානි කල්යාණානි සම්ම සමාදානානි කාම විපස්සු ප්‍රතිබාධා නිපච්ඡන්ති බොහෝ කුසල් නැති කෙනෙකු නම් විපස්සු කාලයකට මොහොන කෑවා විපස්සු කාලයකට මොහොන කෑම නිසා ඔහුගේ කුසල කර්ම යටපත් වෙනවා විපාක නොදී යනවා අක්ඛේකච්ඡානි කල්යාණානි සම්ම සමාදානානි කාල සම්පත්තිය නාගම විපච්ඡන්ති බොහෝ කුසලයක කෙනෙකු යහපත් වාසනාවන්ත පුණ්‍යවන්ත කාලයක පහළ වුණා. එසේ පුණ්‍යවන්ත කාලයක පහළ වීම නිසා කුසල විපාකම කලබල පටන් ගන්නවා. අත්වේකච්ඡානි කල්යාණානි සම්මතමාදානානි පයෝක විපස්සු ප්‍රතිදානහාන නිරුක්තන්ති බොහෝ කුසල් නැති කෙනෙක් නමුත් පාප නිත්‍යයන් ආශ්‍රය කරමින් අසද්ධර්මයේ පෙරවැළඳ කරමින් අයෝනිසෝ මනසකාරී නමේ හේතුයෙන් තුන්ගමින් අක්ෂාසුද්ධ කරනවා. තුන්ගමින් අක්ෂාසුද්ධ කිරීම නිසා ඔවුන් මේ කුසල කර්ම විපාක යටපත් වෙනවා. අත්ථේ කච්ඡානි කල්යාණානි කම්ම සමාදානානි කයවක සම්පත්තුම් ආමං විපස්සන්ති. බොහෝ කුසල කෙනෙක්ගේ ප්‍රයෝග සම්පත්තියෙන් එවත් කල්යාණ මිත්‍රයන් අසුර කරනවා සද්ධාර්මයේ ශ්‍රවණය කරනවා යෝනිසෝ මනසකාරී නෝන අසුර කරනවා ධර්මානුහත ප්‍රතිපදාව යොදෙනවා. විශේෂයෙන් නොත කුසල කර්මෝ පයදෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විභාගය මේ දෙවියන අබදාන කුටිතයේ විභාග ප්‍රකරණයේ ඥාන උසංගයේ දැක්වෙන්නේ පරිභාගය 12 ආකාරයක් මෙතන තියෙනවා. මේ වගේම සෝත්‍රාණ කුටිතයේ තියෙනවා 12 ආකාරයක්. දරුක ආසන්න ආසීන සකච්ඡා කියලා විපාක දෙන්නේ අනුපිළිවෙලක් තියෙනවා. ජාගත සම්පන්නත උපතිලක සදාත්ම කියලා විපාක දෙන ආකාර හතරක් තියෙනවා. ජීත දාන වේදිනේ උපසග්ග වේදිනේ අපරාකාරී වේදිනේ අභෝධේ කර්මයේ කියලා විපාක දෙන කාල වශයෙන් හතරක් වෙනවා. ඒතොල 12ක් තියෙනවා. විපාක දෙන අනුපිළිවෙල වශයෙන් ගරු කර්මය, ආසන්න කර්මය, ආත්මීය කර්මය, සකස්සා කර්මය මේ භාග වෙනමයි. යම් කෙනෙක් මෙලෙන් සුඛේලා පරලෝ යන වෙලාවේ ඔහුගේ ජීවිතයේදී අකුසල පැත්තෙන් පරිත්‍යාගන්තයන් කර්මයේ හෝ නියත විකුරු කර්මයේ සිදු කරගෙන තිබුණා නම් ඒ මනසට මරණ ආසන්න මොහොතේ සියල්ලම පළමුව ඒ පාප කර්මයේ හිපත් වෙලා අපායට යනවා. අන්න ගරුකරණය. කුසල මනසේ නම් ධ්‍යාන සමාපත්තිය සමාධි කුසල. එවාගේ මාර්ගඵල ලබාපු සෝවාන් සකදාගාමි අනාගාමි කෙනෙක් නම් ඒ මාර්ගයේ ප්‍රතිමේ ලැබෙන සකාර කුසල හේතුවෙන් ගරුකරණයක් බවට පත් වෙලා මරණාසන්න මොහොතේ ඒ නිවීමෙන් සුගතිය උත්පත්ති ලබනවා. මේක වැරැද්දක් නෙමෙයි දෙයක්. ආනන්දකාරී කරුණ පහෙන් එකක් හරියට මේක නිතරම ජනමාකාර තිබුණා නම් ඒ තනස්සාට ගරුකාරක නිසා අපාගාමී වීමට හේතු වෙන කෘතියට අනුදුරුව. ඥානවදා නැතිවී තිබුණා නම් සමාපatti වදා නැතිවී තිබුණා නම් මාර්ගඵලලාභී සෛත්‍යයන් වහන්සේ නමක් නම් ඒකාන්තයෙන් ඒ කුසල කර්මයේ සිහි වෙලා සුගතිය සුපත් ලැබෙනවා. මෙන්න ගරු කර්ම විභාගය. ගරු කර්මයක් හසුබුණා නම් මරණාසන්න මොහොතේදී සිද්ධ කළ මරණාසන්න මොහොතේ සිද්ධ කළ කුසලයක් එළඹී සිටීමෙන් ඒ අනුව මතු ප්‍රතිසංගය ලැබෙනවා. අන්නේ කියන ආසන්න කර්මය කියලා. ආසන්න කර්මයක් නොතිබුණේ නම් ජීවිතේ වඩාත්ම ප්‍රගුණ කළා වූ වඩාත්ම භාවිතා කළා වූ කුසලයක් හෝ අකුසලයක් හෝ සිහිපත් වීමෙන් මතු භාවයේ ප්‍රතිසංගය ලැබෙනවා. ඒකට කියනවා ආශීර්ණ කර්මය කියලා. ඉතින් ගරු කර්මයකුත් නැතිනම් ආකර්ණ කර්මයකුත් නැතිනම් ආපේන කර්මයකුත් නැතිනම් කටක්කා කර්මය කියන ඒ ජීවිතේ හෝ පෙර ජාතික හෝ සුදුකල කර්මයක් කියලා විපාක දෙන්නේ. මේ විපාක දෙන අනුපිළිවෙල අනුව සතරයි. ජනක කර්මය, උපස්තම්භක කර්මය, උපපීරක කර්මය, උපඝාතක කර්මය කියන විපාක දෙන ආකාර හතරක් තියෙනවා. විපාක දෙන ආකාර කියන්නේ ජනිතය කියලා කියන්නේ එක භවයකින් සුඛයෙන් අනෙක් භවයේ ප්‍රතිසන්දේ දැනගෙන බලගත් සුඛලේ හෝ අකුසලේ හෝ කර්මයේ තියෙනවා ජන කර්මයේ. මනෝකෝපින්නේ කුසල කර්මයෙන් මනෝත්පත්තියේ දැනගෙන කර්මයේ තියෙන ජනක කර්මයේ. සතර ආපාය උත්පත්තිය ලැබෙනවා නම් ඒකටත් ජනක කර්මයේ. ඊළඟට ජනක කර්මයෙන් සමග කෙනෙක් ජීවත් වෙනවා නෙවෙයි. ජනක කර්මයෙන් කරන්නේ ඒක මෝහ ලබා ගැනීමයි. ඊළඟට උපස්සම්බර කර්ම ඇවිල්ලායි ජීවිතේ පවත්වන ලබන්නේ. මනුෂ්‍යලෝකෙ උත්පත්ති ලැබුවා නම් ජනක කර්මයෙන් ඒ තැනැත්තාට කෑමැදීම ඇඳුම් කරමින් දේහේ යාන වාහන විනමුදා සංවිධි මුතුමැණි ඒවා ගලවල් ඉරසඩා ආදී කෑම සම්පත්තියක්ම දෙන දෙන්නේ ජනක කර්මයේ අතිරේකව වෙන කුසල කර්මයන් එළඹ සිටීමේ ඒවා තුන උපස්තම්භක කර්මය කියලා. අපායේ උපන්නේ කෙනෙකුට නම් තවත් අකුසල කර්ම ඇදෙනවා ඒ අපායේ දුක වැඩි කරනවා. ඒවා උපස්තම්භක කර්ම. ඊළඟට උපපීනක කර්මය කියන්නේ අර ජනක කර්මයෙන් උපන්න ජීවිතයේ සතසම්පත් නොදී සතසම්පත් ලැබෙනවට බාධා ඇති කරනවා. ධනහානි කරනවා ඥාතියින් නැති කර දානවා, ලෙඩරෝග හදනවා, මේ මේ බාධකයන් ඇති කරනවා. ඒවා කරන්නේ සුගතියේ නම් අකුසල කර්මයි. සුගතියේ උපන්න සුගතියේකට දුක පිළිදෙන වෙන්නේ අකුසල කර්මයි. දුක පිළිපන්න එක දුක පිළිදෙන කර්ම වෙනවා. දුක තුන්කාන්නා වූ තත්වයකට කුසල කර්ම දිනුනා ඒ තරකාගේ දුක් විපාක කෙටි කරනවා. ඒකට කියනවා උපපීලක කර්ම. උපඝාතක කියන්නේ දීර්ඝ සංසාරයේදී සිදු කළේ මව මැදින් පියා මැදින් යන්නේ මහා භයානක පාප කර්මයක හේතු විපාකයක් ඇවිල්ලා ජනක කර්මයේ ශක්තිය කෙදලානවා මේක පරමාර්ථ දෙන්නේ නැති අතරකදී මාර්ග බාධක ඇති කරලා ජීවිත හානි කරනවා ඒකට කියන උපඝාතක කර්ම පක්ෂයේදී කර්ම කියනවා සමහර මේ ජීවිතේම කරගන්නා ලද බරපතල කර්මයක් හේතුවෙන් ජීවිතයේ අවශ්‍ය කෙරේනවා කලාප රජුවා කුංචුමාන නිකාව දෙව්දත් තෙරුන් සුප්‍රබුද්ධ රජුරු නම්මානවක නම් රැක්කලන්නට ඒ විපාක දුන්නේ අන්න උත ඝාතක කර්මයක්. ඒකට කියනවා කර්මෝපච්ඡේදක කර්මය කියලා. ජනක කර්මයේ තුලින්නාව බලවත් පාප කර්මයකයි කර්මෝපච්ඡේදක කර්මය කියන්නේ. එන් කලාප රජුරු කියන්නේ සාතුවානි පාපයන් වහන්සේගේ අස්වා සුන්දරලා පසුපාවල 1500ක් ගස්වලා කපුවතක් කනල යන්න ගියානේ. යනකොට පොළොව ලාභනන් කියතිය. මේ මාසෙ දිතුනේ නෑ. පොළොව කලාවන ගියා බින්දේ. දැන් පොළොව පලාන යනවා කියන එක බොහෝ දෙනා අදා මේකක් නෑ අද කාලේ. නමුත් ඒක සිදුවෙච්ච දෙයක්. ඒ මොකද මේ මහා පොළොවට ගුණවන්තයාගේ ගුණයක් තේරෙනවා වගේ අගුණවන්තයාගේ අගුණයක් තේරෙනවා. මහා පොළොවට දරා ගන්න බැහැ අපරාධ. ඔය වගේම කුංචමානිකාව. කුංචමානිකාව හා පිළියෙත් කෙනෙක්. ඕපපාතක උපාලන දෙවගණක් වාගේ ඒ කාලේ දෙවගණක් වාගේ උපාලන දෙන්නේ කියන්නේ ඕපපාතක අම්මකාලිකා කුංචමානිකාව. අම්මකාලී නම් පරිදේලා රහත් වුණා. මේ නිසාත් නේ. අමපාලයේ කෙතුනොත් දෙමළ කොණ්ඩඤ්ඤ කියලා පැවිදිව රහත් වුණා. නමුත් කිංචමාන විකාරකේ වාසනා නැති වුණා පාප මිත්‍රාශ්‍රේ නිසා. කීර්තිකයන්ගේ ආශ්‍රය නිසා සතරදී දෙව්දත් තෙරුන්ගේ සාහිකාව නිසා බුදුරජාණන් වහන්සේ පරිගැනීමේ අවස්ථාවකට පත් වෙලා පොළොව පලාර නවී කීර්තිකයන් අභූත සෝදනාවක් කරලා ඔය වගේ ඒක කර්ම උපත්යේදී කර්ම සුප්‍රබුද්ධ රාජ්‍යෝ සුප්‍රබුද්ධ රාජ්‍යෝ බුදුරජාණන් වහන්සේට මහා කලදලයක් කරලා හතරේ දාසේ මාර්ගාවේ නිපාමලදී පොළොව පලාර නවී කීර්තිකයන් නන්දමානවතයක් නන්දමානවතයක් කියන්නේ උත්කලවන්නා රහතන් වහන්සේට අපරාධයක් කළා. එදා මහා පොළොව මහා ගමනින් කියන්නේ. නන්ද යක්ෂයා කියන්නේ සරියුත් මහ රහතන් වහන්සේ පිළිතට ඇතෙකුට ගැහුවා නම් ඇතා මැරෙන තරම් ඇතෙක් තරම් ගලකට ගියා නම් ගල් හත් කරකට කැරෙන තරම් ගල්පතල අසුභාරක් ගෑවා සරියුත් මහ රහතන් වහන්සේ කියලා කලේ ඒ පාපයෙන් ඔහු ඒ මොහොතේම පොළොව කලා නගී සිට ගියා. දෙව්දත්තෙනුන් බුදුරජාණන් වහන්සේ විකට ගල් ගැටගෙන සංවේදනය කරන අපරාධ කරපු නිසා නව මාසයක් ලේවාමේ ගමනින් දුක් විඳලා ඉඳලා පොළොව කලා නගී සිට ගියා. මේ වාද කියන්නේ කර්ම උපක්ෂය දෙක කර්මදේ. කර්ම උපක්ෂය දෙක කර්ම. උපදාහ කර්ම කියන්නේ මේ. එතකොට මෙන්න මේ විදිහට ජනන කර්මයයි උපස්ථාවන කර්මයයි උපේලක කර්මයයි ප්‍රධාන කර්මයයි කියලා කර්ම විභාග හතරක් වෙන විපාක දෙන ආකාරය. විපාක දෙන ආකාරය. ඊළඟට දෙක්ඛාන වේදනීය උපකල්ප වේදනීය අපරාකාමී වේදනීය අහෝසී කර්ම කියලා තවත් හතරක් තියෙනවා. ඒ හතර ගැනීම කර්ම විපාක දෙන කාර්යයන්ලා. දෙක්ඛාන වේදනීය කියන්නේ මේ ආත්ම භාවයෙන් විපාක දෙන කර්ම කොටසක් තියෙනවා. උපසක් වේදනේ කියන්නේ මේ ළඟම භවයේ විපාක දෙන කර්මයක් තියෙනවා. අපරාපරි වේදනේ කියන්නේ මේ දෙවෙනි භවයේ යහත සංකාරයේ නිවන් දකින තුරු ලැබෙන ලැබෙන අවස්ථාව විපාක දෙන කර්මයක් වෙන අපරාපරි වේදනේ. අහවසේ කාරණේ කියන්නේ විපාක දීමේ අවසන් වීම හා සාක්ෂණයෙන් අවසන් වීම නිසා හොතු කර්ම තේරෙයි. ඉතල දෙකලම වේදනීය කියන්නේ තේරෙම මොනවායි? ඉතල කාරණයක් හෝ අකුසල කාරණයක් කරන වෙලාවේ ජවන්තෙන් සතක් සතක් දැරීම හේලියට පහළ වෙනවා. මේ ජවන්තෙන් සතේ පළවෙනි ජවන්තේ ජයකේතනාව සර්ව දුර්වලයි. ඒක මත භාවයෙන් කියන්න පුළුවන් කමක් නැහැ. මේ භවයේ විපාක දෙනවා. මේක අපි විපාක දුන්නොත් විපාක නිදිනා විපාක නොදුන්නොත් ඒක අසෝධිය වෙනවා. අන්නේකට තේනවා විත් ධර්ම වේදනීය. උපපාද වේදනීය කියන්නේ ඒ ජවස්කේ සැපේ සත්‍යනි ජවස්කේ චේතනාවට වෙනවානේ. ජවස්කේ සැපේ සත්‍යනි ජවනේ චේතනාව මේ ලබු ධර්මයේ තුනයි. මේ ළඟ ධර්මයේ ස්පර්ශය ගැන ගැනීමට සමර්ථ වෙනවා. උත්පත්තිය ගැන නුදුන්නොත් ඒ චේතනාව අහෝසී කරන වෙන. අපරාධ නිවේදනය කියන්නේ ඒ ජවන් තේලේ මැද පාදේ වන දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි, හයවෙනි ජවන් අයපා ඒ ජවන් තේ චේතනා පහ මතු මතු භවයන්දී ලැබෙන ලැබෙන අවස්ථාවේදී උත්පත්තිය ලැබෙනවා. හිතේක වාර කටසන් උත්පත්තිය ලැබෙනවා. ප්‍රෝධිකාක වාර අසංක වාර ලැබෙනවා. මෙන්න මේ විදිහට විපාක දෙනේ කර්මයේ තියෙන අපරාපරිය වේදනිය. ඒකට අහෝසි කර්මකේ ජිත්ත ධම්ම වේදනේ විපාකවල මෙලව කාර්යුණන උපාදිය අවසන් වෙනවා. මුදුන්නා අවසන් වෙනවා. උපපාද වේදනේ කර්මයේ මේ ළඟදාමයේ විපාක දෙන්නේ කොහොමද? විපාක දුන්නොත් පින්හාට ඒක අහෝසි. විපාක දුන්නා ඒ විහාට විපාකයක් දෙන්නේ නැහැ. අපරාධයේ යෙදෙන කර්මය විපාක දීමෙන් අහෝසි වෙනවා නැත්නම් රාත්‍රියෙන් අහෝසි වෙනවා. ඒතරම් සංසාරයේ අප්‍රමේය වාසයෙන් සංකාල තුළ පවතිනවා. ඒතොර මෙන්නේ දේශේ සූත්‍රාංශ ක්‍රමයේ දොළොස් ආකාරයකින් කර්ම විභාග කරනවා. තවත් කියනවා පටිසම්භිදානක සාමයේ ක්‍රමයට කර්මයේ දොළොස් ආකාරය. ඒකත් අපි බෙදලා බලමු. අපි එක කාලයේ සම්බන්ධයේ කර්ම විභාග 6යි. වර්තමාන කාලයේ සම්බන්ධයෙන් කර්ම විභාග 4යි. අනාගතය ගැන 2යි. ඒතකොට සියල්ල 12යි. අතීතයේ පිළිබඳ කර්ම විභාග 6 තමයි. අහෝතේ සම්මන් අහෝතේ සම්ම විපාකෝ අපේ එකයි. අහෝතේ සම්මන් අත්තුකාම විපාකෝ කියලා එකයි. අහෝතේ සම්මන් භවිතුකාම විපාකෝ කියලා එකයි. දැන් තුනයි. අහෝතේ කම්මං නාහෝතේ කම්ම විපාකෝ කියලා එකයි. අහෝතේ කම්මං නත්ති කම්ම විපාකෝ කියලා එකයි. අහෝතේ කම්මං නබරති කම්ම විපාකෝ කියලා එකයි. ඔන්න හය. මේ හය අතීත කාලයේ සම්බන්ධ වෙයි. ඒ කියන්නේ මොනවද? පූර්ව භවයකදී අතීතයේ පූර්ව භවයකදී කර්ම සැසසුණා. කර්ම රැස් වෙලා ඉන්දියේ විපාක දුන්නා. දැන් අපි සලකා බලමු අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඒ ඈත සංසාරයේ කුසල කර්ම පාරමී කර්ම රැස් කළා. ඒතකොට අහෝසී කර්ම රැස් කළා. ඊළඟට නිහල අවසන් වුණා. අන්න අහෝසී කර්ම විපාක වූ. ඊළඟට ඒ කර්මයේ සමාන විපාක දුන්නේ නැති වෙලා තියෙනවා. ඒවා අහෝසී කම්මං නාහෝසී කර්ම විපාකෝ ඊළඟට අහෝසෙන් සම්මන් අත්කර්ම උපාදෝ. දැන් අපි අපි යන බැලුවොත් අපි පෙර යාත්‍රයේ කුසල කර්ම දැක්කලා. ඒකට කියන අහෝසෙන් සම්මන්. අද ඒක විපාක විදිනවා. මේ මනස උත්පත් කියලා බලන මනස ජීවත් වෙනවා. එතකොට වර්තමාන වශයෙන් අපි එක කර්ම විපාක විදිනවා. ඒක තමයි අහෝසෙන් සම්මන් අත්කර්ම විපාකෝ කියන්නේ. ඊළඟ අදාහනය දැක්කරන අකුසල කර්ම ඇති එකේ කර්ම දැක්කරගෙන තියෙනවා. සතියේ ප්‍රයාස කුසල කර්ම ඇසගෙන තියෙනවා මතු යම් දායකදී අපේ එක්ක දෙව්ලෝ යනවා බඹලෝ යනවා නිවන් දකිනවා එතකොට ඒකේ විපාකය අනාගතේ නැදෙන්නේ අහෝසි සම්මන් භවිෂ්‍ය කර්ම විපාකෝ කියනවා ඊළඟට අහෝසි කම්ම ලාභෝ කම්ම විපාකෝ අතුලකේ කර්ම රැස් වෙලා සමාන කර්ම විපාක මුදී කියනවා ඒක තමයි අහෝසි කම්ම නාහෝසි කම්ම විපාක. අහෝසි කම්ම ලක්ෂ කම්ම විපාක. සමාන පෙර ජාතියකට ලක්ෂ කර්ම තියෙනවා. ඒවා විපාක ආද නැහැ. අද විපාක නැහැ. ඒකට කියන අහෝසි කම්ම ලක්ෂ කම්ම විපාක. අතීතයේ ලක්ෂ කර්ම තියෙනවා. මතු විපාක දෙන්නේ නැහැ. ඒවා කියන අහෝසි කම්ම ලබන සති කම්ම විපාකෝදී. ඔන්න අතීත කාලේ සංගත හය තියෙනවා. ඊළඟ වර්තමාන කාලේ යන්නේ අත්කම්මං අත්කම්මං විපාකෝ අදාපි කර්ම රැස් කරනවා කුසල් වල අකුසල් වල කර්ම රැස් කරනවා ඒක දෙක්ඛදාන විපාක අද නෙදිනවා අන්න අහෝති කම්මං අත්කම්ම විපාකෝ අත්කම්මං නක්ෂකර්ම විපාකෝ කියන්නේ අද රැස් කරන සමාන කුසල කර්මයන්ගේ අකුසල කර්මයන්ගේ විපාක අද ලැබෙන්නේ නැහැ එනිසා ඒක නිසා අත්කම්මං නක්ෂකර්ම විපාකෝ ඊළඟට අවබෝධයේ අත්දැකීම බලපොත් ගන්න විපාකෝ අදාපුනේ රැස් කරගන්න කුසල ධර්මයන්ගේ ශක්තිය මතු විපාක ලැබෙනවා ඒ ලැබෙනකොට කියනවා අත්කම්මම් බලපොත් කම විපාකෝ ඊළඟට අත්කම්මම් ලැබෙපොත් කම විපාකෝ කියන්නේ අදාපුනේ රැස් කරගන්න කර්මයන්ගේ ඇතම් විපාක මතු ලැබෙන්නට යනවා ඒකට කියනවා අත්කම්මම් ලැබෙපොත් කම විපාකෝ මෙන්න වර්තමාන කාලයේ සම්බන්ධ හතරාකාරී ජීවන ඊළඟට අනාගතය ගැන දෙකයි. භවිෂ්‍යති කර්මම් භවිෂ්‍යති කර්ම විපාකෝ මතුදායන්ගේ කර්ම රැස් වෙනවා. ඒක විපාක නිගෙට සිදු වෙනවා. ඒක භවිෂ්‍යති කර්මම් භවිෂ්‍යති කර්ම විපාකෝ භවිෂ්‍යති කර්මම් භවිෂ්‍යති කර්ම විපාකෝ මතුදායන්ගේ අපේ කර්ම රැස් කරනවා ඒ කර්ම නොදී යනවා. ඒක භවිෂ්‍යති කම්ම නොභවිෂ්‍යති කම්ම විපාකෝ. දැන් අනාගතයේ දෙකක් කියනවා. සුළු ආකාරයෙන් ගොඩක් කියනවා. මේ මේකේද කර්ම විභාගය ගැන අපි කලකා මතක තබා ගන්න. ඊළඟට කලකා බලන්නට ඕනේ කර්ම කර්ම කියන්නේ මොකක්ද කියන්නේ. මෙතේ කියලා අපි මේකේ මොකක්ද මේ කර්මයේ කර්ම කියන්නේ. චේතනාව විචේ සම්මන් වදාමි චේතේත්වා චේතේත්වා කම්ම කරෝති කායේන වාචාය මනසා හේතුවක පාඩයක්. මානෙ චේතනාවට පාඩයයි කියන්නේ. චේතනාවේ සිතා වතා කයෙන් වශයෙන් සිටින් කර්ම දැස් කරයි. මේ කලින් මේ කියන්නේ තේරෙන්නේ. චේතනාව කියන්නේ මොකක්ද? චේතනාවට තේරෙන අනුසංස්කාර කියන. අනුසංස්කාර. දැන් අවිජ්ජා සත්‍ය සංඛාරා කියන පුණ්‍යාවි සංස්කාර, අපුණ්‍යාවි සංස්කාර, අනිජ්ජාවි සංස්කාර කියලා අපි කියනවානේ. මේ මේ අභිසංස්කාර කියන එකයි වේදනාව කියන්නේ. මේක සිනුවම සිත්වල පහළ වෙනවා. සිනුවම සිත්වල පහළ වෙන දෙයක් තමයි වේදනාව. සිනුවම සිත්වල ඒ චතුර්ණමය පහළ වෙන චෛතක ධර්ම හතක් තියෙනවානේ. සෞරව චිත්ත සාධාරණ මොනවාද? කස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා දීපින්ද්‍රය මනිකාර මෙන්න මේවා ඒ හතර වෙනවන චේතනාව තියෙන නිින්දනේ චේතනාව තමයි කර්මය ගන්න දැනෙන්නේ. ඒකෝර දැන් එහි තියෙනවා ලෝකෝත්තරින් අට සත්‍යයෙන් අපි කියාගන්නමු. ඒවා ලෝකෝත්තර නිසා ලෞකික වශයෙන් සිත් අසු එකක් වෙනවා. මේ ලෞකික අසු එක අපි හතරට බෙදා ගන්න ඕනේ. කොහොමද බෙදාගන්නේ? කුසල සිත් 17යි අකුසල සිත් 12යි විපාකයෙන් 32යි ක්‍රියාවෙන් 20යි. ක්‍රියාවල 81යි. එතකොට දැන් කුසල්යෙන් 18ක් චේතනාව තියෙනවා. අකුසල්යෙන් 12ක් චේතනාව තියෙනවා. විපාකයෙන් 32ක් චේතනාව තියෙනවා. ක්‍රියාවෙන් 20ක් චේතනාව තියෙනවා. නමුත් මේක දෙදෙනා ඔය නම් හතරටම කුසල චේතනා 18යි අකුසල චේතනා 12යි විපාක චේතනා විද්‍යකයි ඥානය කියන විශ්යයි. එයින් විපාක චේතනා කියන්නේ අමුතු විපාකයක් මතු ලැබෙන්නේ නැහැ. ක්‍රියා චේතනා කියන්නේ අමුතු විපාකයක් මතු ලැබෙන්නේ නැහැ. මතු විපාක ලැබෙනවා නම් ලැබෙන්නේ කුසල විපාක 17යි කුසල ක්‍රියා කුසල චේතනා 17යි අකුසල චේතනා 17යි කියන්නේ මෙන්න මේ විචාරය. මේ විචාරය නිසා තමයි මතු පස්සේ විපාක දෙන කර්ම බවට රැස් වෙන රැස් වෙන්නපත් වෙනවා. ඒකෝට එනිදී අපි සලකා බලන්න ඕනේ තාක්ෂණයට යම්දු තේරෙනවා. වත්තාන ණයකරණයක අනුව මේක දෙකට බෙදෙනවා. සහජාත චේතනා නානාත්මක චේතනා කියනවා. සහජාත චේතනා කියන්නේ හිතත් එක්ක එකට උතුමීන් වශයෙන් සහයෝගය දෙනවා. ඒකෝට චේතනා අසු එකම එකටයි. චිත් 80 චේතනා 80 සහජාත චේතනා ගණයට යටෙනවා. ඒ මොකද? කුඹුලා කරන ගොවියා තවත් පිළිගත් බෙදනවානේ. කුලී කරුවන් හරි අත්දවකාරයන් හරි බෙදනවා. කුඹුර වපුරන්නේ කුඹුර ග්‍රාම කපන්නේ මඩවන්නේ එකට යොදවනවා. කලින් කරන්න බැරි වැඩක් වේ. ඒතකොට කුඹුරු නියම මොකද කරන්නේ? දැන් ග්‍රාම කපන්නේ ගැන බැලුවොත් ගොයන් කපනකොට කුමුරිණියා ඔයන්ට තලාගෙන යනවා. වැඩට සහභාගී නැත්නම් බත් බුලක් දෙනවා. උනන්දු කරනවා. තමන ගොයන් නම්ම අනිත්‍යලාව ගොයන් කපවනවා. කඩ දෙකක් කරනවානේ. වරු කර්මාන්ත සාලාවක දේශ වරු මහත්මයා. තමන වරුකම් කරනවා අනිත්‍යතාවක් වැඩ කරවනවා. එවැන්ම පාවිකාලාවක මුල් ගුරුතුමා ප්‍රධාන ආචාර්යතුමා තමනුත් උගන්වනවා අනිත් ගුරුවරුන් ලවා ඉගැන්වීම කරගෙනවා. අන්තිමේ ශිෂ්‍ය කර්මයේ ශිෂ්‍ය නායකතුමා තමනුත් ඉගෙන ගන්නවා අනිත් ළමයින් ඉගෙන ගැනීමේ යොමු කරවලුවා. මෙන්න මේ වාගේ විච්ඡ ක්‍රියාකාරීත්වය දෙගොල්ලන් ක්‍රියා කරනවා හේතනාව කියන කාරණේ. අන්න ඒක කියනවා සහජාත චේතනා එකට ඉදීම වශයෙන් එකට වැඩ කරන ප්‍රතිචාරක ධර්මයන්ද සංවිධානාත්මකව ක්‍රියා කරනවා. ඒක තමයි චේතනාවේ ස්වභාවය සංවිධානය. ඒක තමයි සංස්කරණය කියන්නේ. සංස්කරණය සකස් කරන්නේ. ඒකෝට මේ චේතනාව ඒ විදිහට විපාක පිටුල ක්‍රියා පිටුල ඒක දෙපදින් වශයෙන් ඒකට උපදින චේතනාවේ ධර්මයන්ට සංවිධානය වෙනවා. ඊළඟට නානාත්මික චේතනා ප්‍රණෝදයි. අකුසල චේතනා 12යි කුසල චේතනා 16යි කියන විචාරමයේ චේතනා විචාරමය මතුපාත වීමට සමර්ථ වෙනවා. අන්නේ තමයි නානාත්මික චේතනා කියන්නේ. මතුපාත වීමට සමර්ථ වෙනවා. දැන් අපි කියවන්නේ විත්ත ධම්ම වේදනීය, උපකාර්ය වේදනීය, අපරාපණ වේදනීය ආදී වශයෙන් විපාක වීමට සමර්ථ වෙනවා. එවාගේම ගාරුක ආසා ආසන්න ආශීර්ණ පතත්තා ආදී වශයෙන් විකාශ වීමට සමර්ථ වෙනවා. ඒ වගේම ජනක සස්තම්භක උපසේලක ප්‍රධානක වශයෙන් විකාශ වීමට දීපත් වෙනවා. අන්න ඒ විදිහට නානාකලක චේතනා කියනවා. ඒතකොට දැන් මේ චේතනාවේ තියෙන ගලගත්කම අපි හොයාගන්න ඕන. මොකද මේ චේතනාව විචාරණය සියලුම කර්ම රැස් වෙන්නේ දැන් අපි චිත්‍රයක් අමිනේ කෙලෙස්. චිත්‍රයක් අඳින්න ඉස්සෙල්ලා හිතේ චිත්‍රය අඳ ගන්නවානේ. හිතේ චිත්‍රය අඳ ගන්නවා අඳගෙන තමයි සද්ධාසු කරේ නෑන කරි විත්‍ය කරි චිත්‍රය අඳින්න අඳින්නේ. ඒ වාගේ තමයි තේරෙනවා. කර්ම කරන්නේ ඉස්සර හිතෙන් මවා ගන්නවා. ඒ ඒ දේ පිළිබඳව හිතේ මවා ගන්නවා, සංකරණය කර ගන්නවා. ඒ මවාගත් හැටියට ඒ කර්ම සිද්ධ කරනවා. දැන් බලන්න පහන බැලුනේ තියෙනවා. දැන් බුදුපාන ධර්මයන් ඉස්සර බුදුපාන ධර්මයේ ක්‍රියාවලිය විදිහින් මම ගන්නවා. පාන සුද්ධ කරනවා. පාන දෙන පිළිසුදු දානවා. පාන රැකියේ සකස් කරනවා පාන ගන්නවා. ඒ ක්‍රියාවලිය කරන් ඉස්සර සිතින් සිටවන්නේ කවුරු නිකුතින් සිතන්නේ විලා නැතේ චේතනාව. පාන ගන්නේ ඊට පස්සේ සිද්ධ වෙන්නේ. ඒ වගේම දැන් බුදුන් වදිනවා. බුදුන් වහන්සේ ඉස්සරේ සිටින් බුදුන් ගැනීම මනවා ගන්නවා. හිතේ අරමුණු කරනවා. ඊට පස්සේ තමයි හිතේ බුද්ධවන්දනා කිරීමේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. එවාගෙම ධර්මදිනවා. ධර්මයෙන් ඉස්සරේලා ධර්මයේ ක්‍රියාවලිය හිතේ නැරෙන්නේ නැරෙන්නේ හවා ගන්නවා. කවුරු මේ කරන්නේ කියලා. ඊට පස්සේ ධම්මෘතුව ධම් බෙහෙතිය ගන්නවා. ඒ සිරුපුදන කියනවා ධර්මදිනවා ක්‍රියාව කරනවා. ඔය වගේ හැම වෙලේම ක්‍රියාවලියකම පුරෝගාමී වශයෙන් ඉස්සෙල්ලා හිතේ සංස්කරණය කරන්නා තමයි චේතනාව. ඒක නිකන් පූර්ව භාව චේතනාව කියන්නේ. ඊළඟට තමයි ක්‍රියාවලිය සිදුවේ. ක්‍රියාවලියනකොට ඒ වෙලාවේ තමයි කර්ම විස්රාමන චේතනාව කියන චේතනාව සිදුවේ. ඊළඟට ඒක නැවත නැවත පිළිපත් කරනකොට පස්සේ මේ අපරාධ මේ අපරිචේතනාව ඇතුළේ කර්මය සිදුවේ. දැන් මේක අපි සලකා බලන්නට ඕනේ මේ චේතනාව මුල් කොට ඇති කර්මයන් ජය ගන්න කොහොමද කියන්නේ. මේක තමයි වැදගත් තැන. දැන් අපට අනන්තර අනන්ත වශයෙන් කර්ම රැස් වෙනවා. නින්දෙන් අමතෝතම් පටන් නැක නින්ද කෙනෙකුරු කරන හැම දෙයක් පාප කර්ම රැස් වෙනවා. මේ කර්ම රැස් වීම බොහෝ දෙයින් අභාරික පිට ඇතලා අයෝනික මනසකාරය නම් නිරන්තරයෙන් සිද්ධ වෙන්නේ අකුසල කර්ම රැස් වීම. තමන් ගන්න සමාව හිතන්නේ මම වැඩි කර්මයක් නෙමෙයි කියලා. නමුත් නිරන්තරයෙන්ම භෝතෙන් කියන අක්ෂර කර්මක වේදනාවයි තේ පහළ වෙනවා. එනිසා යෝනිසෝ මනස්කාරයේ කියන නුවණ පුරුව කල්පනා කිරීම එකට පුරුදු කරන්නට ඕනේ. දැන් භාවනාවක් කිරීමෙන් සිදුවෙන මෙන්න මේ අර්ථයයි. භාවනාවක් කිරීමෙන් සතු සමාධි ඥාන වැඩිලා. සතු සමාධි ඥාන වැඩි වෙන නිසා ඒ මේ අරුමුණේදී කුසල සිහිය පිහිටලා ඒක කුසල පැත්තට හරවා ගන්න පුළුවන් වෙනවා අරමුණ. අරමුණ ප්‍රසන්න අරමුණක් දාට හරවා ගන්නවා. මෙන්න මේක නිසා අර සති සමාධි ඥාන වැඩෙන්නේ චිත්ත පුරුදු කිරීම වශයෙන් භාවනාවක් අවශ්‍යයි. සමහර වෙලාවට පුළුවන් මේ විපාක වාද අපතන ලැබෙන එකක් නෑ කියලා. කවදාකවත් නොසිතී. ඒ කියන්නේ අනිශ්චිතයි. කොයි වෙලාවෙ කොයි විදිහ අකුසල විපාකයක් වෙන්නේ වෙයිද? කොයි වෙලාවෙ කොයි විදිහ කුසල විපාකයක් වෙන්නේ වෙයිද කියලා කිසි කෙනෙකුට පෙර ගමන් වශයෙන් තේරුම් කරගන්න අපහසු වෙනවා. දැන් පසුගිය බුදුආපෝල පසළොස්වක් පොරව දවසේ මොහොත ගැනීම සිදු වූ කර්ම විපාක කිසි කෙනෙකුට කල්යම් විතා ගන්න බැරි වෙනවා. සමහර මොහොත නාම කියන සමහර මොහොතේ මාළු අහුලන්න කියන සමහර මොහොතේ ලක්ෂණ බලන්න කියන සමහර අනුමෝදිතේ වැඩ කරමින් ඉඳලා එක පාරටම යට වුණා. එක පාරටම යට වෙන තරමට විපාක වාරයක් ඒ ඇයට බලපෑවා. එයින් මේ දීර්ඝාන වෙච්ච ආයතය ඒක උපස් සම්මතම උපඝාතක කර්මයක් බව විපාකයක් බවට පත් වුණා. උපඝාතක කර්ම විපාකයක් බවට පත් වුණා. ඒ සාක්ෂයේ වංශයෙන් සිද්ධ වෙච්ච විපාක වාරය වගේ. සාක්ෂි වංශකයෝ පෙර ජාතියේ ගංගාරම් අයිනේ තේ වස්තේ වශයෙන් මාළු බාන පුද්ගලයන් ඇතුළත කර්ම රැස් කරගන්න. චාල පිටක. ඒ අතර ඔවුන් මාළු බාන අතරට ලැබෙන මාළු අල්වා ගැනීමට වතුරට වස දැම්මා. වතුරට වස දැමීම නිසා ආකාරයක් මාළු ගැරිය ගොඩ වුණා. ගොඩ ගන්න කිව්වා. ඒ මහතේ නිසා මේගොල්ලෝ බොහෝ කුසල් කරගෙන ඇවිල්ලා සාක්ෂි වංශකයන් ඇතුළේ කපිල වස්තුන් වල ජීවත් වූ නමුත් බුදුරජාණන් වහන්සේ ඥාතිකෙකට සම්බන්ධ වුණා. ඉතින්ම බලාපොරොත්තුවක් ඇති සිටියේ යූදම කුමාරයාගේ සමුදායකත්වයේ ධාතමයේ පත් වුණා. අර එකට පරිණය කරගත්තත් කොහොම ඒ මරණ හරක මරණයට පත් වුණා. අන්න අපනාකාරයේ කර්ම විපාකයන් අනිවේ විපාක දුන්නේ නැහැ. ඒවා කියන උපස් ධාතක කර්ම කියනවා. ඒකම නෙමෙයි විදෝදන කුමාරය ඇතුළු ඒ මහා අපරාධය කළ අය ආපස් වෙන දවසේදී අතරේ ගංගාවේ මුහුණු ගත්තා. කොහොමාවතාවක් ඉහළ වනම් ඉහළ මේ හිමවතට විශාල ලංකාවක් වැළලා ගලාගෙන මහා ජලෝකයෙන් ඒ පාප කර්මය කරපු කොම මුදලිය. අන්න විච්ඡදාම විපාකයක් කරලා දෙන්නේ. විරපරාදී වූ පිරිසකට අපරාධ කළ නිසා ඒ මොහොතේම දෙකම විපාකයක් ක්‍රියාවට ලැබෙනවා. ඒකත් කර්ම උපත්යෙන් කර්මයෙන් වැටෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තම ජීවත් වෙන්න තව ආයත තිබෙද්දී මේ අපරාධය කරපු නිසා ඒක කොහොම මහා මොකට දිවිලා. ගම් වතුරට දිවිලා. ඔය වගේම අර බලයන්දී ඒක නැත්තා තෝරන මුද්දක තියෙන බල්ලන් පුරවලාගෙන ගඩයන් කරන ලැජ්ජි. කරත්නෝර ප්‍රදේශයේ පිටිකර ප්‍රදේශයේ එක්තරා බුදුන් ස්වාමීන් වහන්සේ නම ආරණ්‍ය වැඩ ඉන්නවා. පින්නපාතේ ආරණ්‍ය පිටකලා ධම්මානික වඩන කොට ඉස්තරාට බාමුණා නෝයද්දා. මේ නැමැති ඉතනම බස් වුණා. කාල සංවේගයක් හදලා ආයෙත් හොලලේ කියලා ඉතලාක් කරගෙන වනාන්තරේ ඇවිල්ලා. දවල් කාලේ මුළුල්ලේම මහන්සියලා ඩාඩිය දාගෙන බලු කිරවාරාන කිසිම ළඟේවත් ලැබෙන්නේ ආපහුනේකට මේ ජීවත් ස්වාමීන් වහන්සේ යමේ දෙන්න පාසල දාගෙන රැඳලා ඇඳගෙන කොට ආරම්භයට වඩිනවා. හරියටම අද වගේ ඉස්සරහට මේ යක්ෂයාට විසක් විසා ගන්න බැරිව බල්ලා උත් ගෑනවා. ස්වාමීන් වහන්සේ බුදුන් ගිහිව දහ කරන්නේ. බඹිරක් වන්න ගායක නැගලා අත්තට අත්තට එල්ලීගෙන තවත් අත්තට දෙපා කියාගෙන කිව්වා. රජමතලෙකේ ඒ කයට ඊතලෙන් අනිනවා. ඒ කය විසිනුත් අනිකට අනිනවා. ඒ කය නොහොම මාගේ මානවට දෙපායට අනිමින් වේදනා කරනකොට ස්වාමීන් වහන්සේ සූරාස්වා ගන්න බැරුව සූර ගැලවිලා වැටෙනවා. වැටෙනේ ගැස්සන් ඇඟිලි ඇඟිලි. බල්ලු ගාව අමුල වැටුණා කියලා දැන් කරා කෑ. මිනිස්යාගේ අට කටු විතරයි කියලා මේ බල්ලු කෑ. හාමුදුරුවෝ උදේ ඉඳන් බලනවා. පස්සේ ඉලක්ක නිලියක් කරගෙන බල්ලන්ට දීපු කරා බල්ලෝ දුවා. ඉතින් ස්වාමීන් වහන්සේ අපයක් ඇති වුණා අනේ මම නිසා මේ මිනිහෙක් මරණ වෙන්නේ. අර ඉරිත් සූදාත් අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් එහා වාගේ ස්වාමීන් වහන්සේ මට මේ විදියක් වුණා මම නිසා මිනිස් මැරෙනා මගේ තීරේ සහාරයක් වුණාට. නැකම නැහැ ඔබ සහාරයක් නැහැ ඒ නිසා මකා කරලියක් නෙමෙයි. ඒක නැත්තා කරගත්තේ උඩු මුලකට ජීවිතයක් ගන්නකොට තමන් මුල දෙන්න එනවා වාගේ වරදක් නොකළ කෙනෙකුට වරදක් කළ බැවින් දෙක ගන්න විපාකයක් පොහොදුන. අන්න ඒකට කියනවා ප්‍රයෝග විපස්සය. ප්‍රයෝග විපස්සය නිසා අපිට විපාකයක් මේ සුද්ධ රැකෙන්නේ නිසිද්ධ වුණා. ඔය වගේ අතීත කර්මයන් විපාක විඳවාන මොනතරම් පුදුමද ස්වාමීන් වහන්සේලා හත්නලා බුදුරජාණන් වහන්සේ දකින දුරාක කලාකත් කලාපක දෙලේනවා ගමින් යම පිළිතුරාමන වරදලා ඒ ඒ යම් වල නැවතුණු ප්‍රාර්ථනා කාලේ ගෙවමින් එනකොට තව එක දවසක යන්නේ තියෙන ගමනේදී සේනාසනයක රැඳෙනවා ගල්මෙක මේ අත්මනක ආසන ලැබුණා ගල්මේ ස්වාමීන් වහන්සේලා රාත්‍රී කාලයේ රැඳුණා විශාල ගලක් පෙරලීගෙන යන්නේ ගල්ගෙන දොර ගහගත්තා. උදේ වෙනකොට දොර ගන්න බෑ. ඒ මහානස්ථාන ස්වාමීන් වහන්සේලායි ධායකවරුයි ඔක්කොම කියලා මේ ගල් කැල්ලන්නේ දැලුවා දවස් හතක් එයා ගල්ලා දෙල්ලගන්න. දවස් හයක්ම ගත වෙලා දෙල්ලගන්න බැරි වුණා. පස්වෙනි දාසේ උදේ වෙනකොට ගල ඉදීගෙන දෙල්ලා ගියා. අර ස්වාමීන් වහන්සේලා ගල්ගෙන කොටුලා දෙන හතක් ආහාරව බොහෝම දුර්වල වෙලා වෙනත් ස්වාමීන් වහන්සේලා දායකවරු එකතු වෙලා ස්වාමීන් වහන්සේලාට කඩේ වතුර පොවල පොවල බොහොම අපහසුයි නම් ගොඩනගා ගත්තා. කණිත කරවගත්තා. විලේදී අපේ එසේ යාත්‍රේ යතු කරලා ජේතවනාරාමයට ගියා බුදුරජාණන් වහන්සේ මේ ගැන විස්තර ආගන්න. තවත් ඒ වගේම විසුණුහන්සලා පිටා දුරස්ස පලාවට කෙන්දර එනකොට එක්තරා ගාමනානික පිළිපාතේ වැඩි ආසනශාලාවක් මිනිස්සු එකතු වෙලා වඩා ඉඳලා බණ අහනවා. පොතනම් දාන වේනවා. දාන වේනටම තෙල් බැලුවක් කරනකොට නියාලගෙන කුටියේ වහලේ තිබුණු පිළිතුරු කැලලක් දැන්නේ අහමට වුණා උදවිලා. ඒ පිළිතුරු කැලල අහම ක්‍රියාකර කරන කපටෝගේ දෙල්ලේ දැවෙනවා. කපටන් නැගලා ගන්නවා. මේක බලන්න කියන සමහර ස්වාමීන් වහන්සේලා හරිම සංවේගයෙන් පත් වෙනවා මේ මේ කපට ආශ්‍රේදේවත් ආරක්ෂාවක් ඇති වුණා නම් දහස් වීමේ මේ පරිලෝකය යන්නේ මේ මොන කර්මයක් ඉස්සරහා ගන්න ඕන කියලා ඒක දෙක හිතාගත්තා. තවත් මේ ගමනේ ඉදුවේ එක නැරෙන ගමනක් යන ස්වාමීන් වහන්සේලා ඒකානාරාමයේ තියෙන අකරමඟදී කරන මුහුද යාත්‍රාවකදී මුහුදේදී ගමන හොකුණා. ඉතින් නැවගාවක් නේ මොන හේතුවක් නෙවෙලා මේ ඉන්දියානු කරන් කළ බැලුවාම යාත්‍රාවේ හේතුවක්වත් වෙන වෙන හේතුවක්වත් පස්සේ කාල කන්නිකලාපය යනවා. තුන් ආයතන කාල කන්නිකලාපය යටනේ කපිතාංශ විවිධ. සත් කපිතාංශ කියනවා එක්කෙනෙක් නිසා මුචා විපාක දෙක අනුකූලේ දාන්න බෑ. නිසා ගැටලුවනියක් ඔය කාන්තාවගේ ප්‍රබිරිනගේ දෙක දැකලා මට පේන්නේ නැතිව මොහොත දාන්න. මේක බලන්නේ කියලා ස්වාමීන් වහන්සේ. මේ තරම් තරුණ සූමත් කාන්තාවක් විතරුනේ ආගේ මුළු දාන සිද්ධ වුණා. ඊට පස්සේ කියන්නේ මම ආශා කළා බුදුන් වහන්සේලා කටුකා කරගා සමයේ මම කර්මයන්ගේ ගුණ අපි අහගමු කියලා. ඒ කර්මයන් ගුණ එක දාසේ බුදුරජාණන් වහන්සේ සමෝපියට ලැබෙනවා. ඉතින් අනුමුලයෙන් මේ සියලු ප්‍රවෘත්ති බුදුරජාණන් වහන්සේ කියා කරනවා. අර හත්දාසත් විශ්ේ ගල්මනේ කොටු වෙලා ඉන්නේ ඒ හත්දෙනා වහන්සේ පූර්ව ජාතක කරගත්ත කර්ම දුක් පාප. පෙර ජාතකයේ අධ්‍යයනය කරලා ළමයි. දවස් හතෙන් අතෙන් එක එක ප්‍රදේශ වල සමිතින් වලට ධවයන් දක්වනවා. එක්දවසක් කුමාරපතේ කලමේ පැතිරෙනවා දැකලා මරණ වේදනාවක් නැතුව මේ කලගයා නැවත එන හැටි බලන්නේ අර හුඟක් සිදුරු යනවා. කලකොල මූණ වලින් නැහුවා. හැබැයි ආපහු මෙහෙකට ගලවලා දාන්න කියලා හිතාගෙන මෙදී නමුත් කෙනෙකුට ආපහු අමතක වුණා. ඊළඟ දවස් හතකින් මේ පැත්තට යන්නේ. යනකොට මතක් වෙලා මොහොතක් සිදුරු විවෘත කළාම තලබයා බඩගින්නේ පිපාසයෙන් බොහෝම දුර්වල වෙලා මුලින් මුලට ඇදිලා ඇදිලා නැරෙන්නේ දවස් හතක් තලබයා මොන අහ අවේර කරන කිවිති පාපේ නිසා මේ අද්දිනාට 14 වාරයක් ආත්මභාව 14 වාරයක් දවස් හත දවස් හත බැඳීම අවුල් වෙලා ඉඳි සිද්ධ වුණා මේ 14 වෙනි වරක්. ඊළඟට ආව කපුරුගේ දෙවිලේ ගිනිදාස කඳුරු කරාමියක් ඉතිලා නැති රැකීමට හේතුව විකුණා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළාම අන්නේ කපුරුවා මේ දීර්ඝ කාලයකට ඈත ගොවි මේ ගොවියන් කිය බොහෝම හොඳ ගමයි. බොහොම ලක්ෂණයි නමුත් ගමන සම්බන්ධයි. ගියේ ඒ තැන වැතිර ගන්න. සීතාන්න දෙයක් ලඟුලේ වැඩලා හිටියත් එතන ඇතිල ගන්න. එවාගේ පරාප්ත යන විදිහට ඇතිල ගන්න. කොයි වෙලාවකවත් ගවයන් ක්‍රියාකාරී වෙන්නේ නැහැ. ගවයන් සුකුමා ගන්න බෑ. බොහෝ විට ගවයාට කවනවා. කොළමණ්ඩලන්නේ ගවයා උත්තරවම කොළබඩවල යතිල ගන්න. මේ තරම් අනන්තයි ගවයා. රටේ ගොවියෝ මොකද කරේ තේන්ති ඇදෙන්න බලවත් ව්‍යාපාරිකක් පහළ වෙනවා. මේ අරකාගේ අඟ පුරාම පිදුරු හිතුවා. පිදුරු ඔතන පිදුරු කිව්වා. පිදුරු ඔතන පිදුරු කිව්ව පාප වෙන නිසා මොකද සිද්ධ වුනේ? අපායේ දුක් විඳින ඉඳලා ආපබාර සූර්යා ගින්නෙන් පිටලා නැරුණා. මේ කියන්නේ මාර්ගය පහදලා. ඊළඟට අර මොහොතේ ගන්න වෙන්නේ කපිතාංග විදිරි කරගත් අමුතේ මොකක්ද කියලා. එතන සඳහන් කළා පූර්ව ජාතකයේ කොයි විදිහේ ගොවියන් කන්නේ වැඩ ගොවිය පාවල ගන්නේ. ඉතින් මේ දෙකර අදන භාගයේ තියෙනවා. මේ භාග හරියට ආන්නේ මේ ගුරුවරයෙක්. ඒ කාස් කාටම යාකරේ. ඉතින් යන්නේ කරගෙන බල්ල පස්සේ එනවා. කඩේ ගියාම බල්ල පස්සේ එනවා. කුඹරට ගියාම බල්ල පස්සේ එනවා. නාමයේ ගියාත් එනවා. යන්නේ නැහැ පස්සේ එනවා. ඔච්චරේ වෙනවා කය. බොහෝ වාරවල බල්ල ගහන වෙනවා මේ කය. එලිකා ගන්නේ මිනිස්සු සරකමද කියනවා දරු වැල්ලු කියනවා. ඔය කියන වචන විතර ලැජ්ජාව නම් උපාසකාම කුරු කියන එක දවසක් තමන්ගේ ස්වාමියා කුමරේ වැඩ කරනවා. කඩ කලියක් හදාගෙන යනකොට ළනුවකුත් අරගෙන ගියා. බල්ලන් කරතුනවා. බල්ලෙන් එන්නට ආවේ. ඉතින් ස්වාමියාට කඩ අවුල් කවල කෝලා ඒ කටුල් සාතු සප්පයන් කළා කොත් ගෙදරේදී ලොකු වතුරක් දාක් තියෙනවා ඉතින් ඒ මේ කලෙක නැත්තම් කලබා අපි මේක කෙරේවා යන්නේ. යලිතුරු වල එක කොනක් අර නම් එක් කොනක් ඒ කලේ බැඳලා එක කොනක් බල්ලගේ දෙල්ලේ බැඳලා ඊට කරුවා වතුරවා. බල්ලා ඉතින් වතුරේ ගිහින් මැරුණා. මේ පාපේ නිසා අපාවේ දුක් විඳින නිදලා ආභාර සුන්දයක මේ මාගේ ජීවිතයේ නැති දෙයක් තිබුණා. මේ සියලු වාරයකින් පහදා. තාම තවත් ඔයාගේ උපාසකෙට සිදුවේ. ඒ කාරණා තුනම නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේට ස්වාමීන් වහන්සේලා කණ්ඩායම් තුළ ධර්ම දේශනාවක් කරා. නංසලෙතේන සමුද්ද මැද්දේ නසංගතාං විරං කමිස්සේ නමිඤ්ඤේතෝ ජගතිතු පදේතු යත්තක්ඛිතෝ ගුම්තිය පාප කම්මාති යම් තැනක සිටි කෙනෙක් පාප කර්මයෙන් මිදෙන්න එවැනි පාප කර්මයෙන් මිදෙන්නේ ආහත් වේවා ගල් පරිවර්තයක් නැත වේවා මහා මොහොතේලා ඉඩක් නැහැ හැමතැනකදීම කර්මයේ ඵල දෙනවා කියන එක සාධාරණී කර්ම විභාගයේ සම්බන්ධ දේශනාවක් කරත්වා ඒ ප්‍රසාදිත අවුලේදී තැනෙන්නේ මේ ස්වාමීන් වහන්සේලා කණ්ඩායම් වෙනම සෞඛ්‍ය ලක්ෂණ අරිහත් වෙනපත් අපේ බුද්ධ බුදුරජාණන් වහන්සේ බුද්ධ ජීවිතය ගැන බලන්න. බුදුරජාණන් වහන්සේකද මේ තරම් කාර්ය සම්භාවයක නිර්මිත වූ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තිය විමුක්ති ඥාන දර්ශනයෙන් උත්තරීතර වූ අසමතම අත්පතුල අත්පභාග අත්පතු කුංගල ආදී වශයෙන් ගුණ සම්පන්න වූ ඒ දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේට කර්මකාම කර දුන්නා කියන්නේ පුබ්බකාම පිළිවෙත් කපදාමේ බොහෝම ලක්ෂණට විරුද්ධව දක්වලා තියෙනවා. ඒ කියන්නේ අවුරුදු 6ක් සඳහා දුන්නා ක්‍රියා කරන සිද්ධවලේ කර්ම විපාකේ. මොකක්ද ඒ? කාම බුදුසසුනේදී ජෝතිපාල මානවද බොහෝම උගත් බොහෝම නැනවත් බොහෝම ධනවත් බොහෝම කීර්තිමත් උසස්ම වංශිකයේ සාක්ෂණ කෙනෙක් මානවද වේදෙන විදිහේ නියම ගන්න. ඒ නියම ගන්නේ කිය ගතිකාන කුම්භකාරකය. ගතිකාන කුම්භකාරකම අනාගාමී මාර්ගඵලාදී ආරක්ෂාවකයි. දෙමෝපියෝ දෙන්න අනුගමනය. දෙමෝපියෝ දෙනාට සත්‍යාන කරන්නේ නැතුණ ගංගානම් ගංග අතබල ආශ්‍රමයක් කරවලා කාර්මිකරුවක් යන වාසේ ඒක සමුපේක්ෂ වස්තුවක් වගේ සත්‍යාන කරනවා. එක දාසක් තමයි ජෝතිපාල මානව කුමාරකට ගිහිල්ලා බොහොම හිතින් කර බැරෙමින් ආරාධනා කළා. මිත්‍රයලේ මම ආශ්‍රමයක් කරලා බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයේ වඩාහන ලෝකක් දාන කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ මේ මේ විදිහේ ගුණ සම්පන්නයි. අපි ධර්ම දයන්නේ. ඒවට ජෝතිපාල මානව කියන්නේ ඉසමලුකනක සමනිය කතාවද යම් හැදේ කරනවා සමනිය බුදු වීම පාඩියක් නෙවෙයි. ඔක බොහොම මුස්කර දෙයක්. ඔය බොරු බුදු කෙනෙක්. නිසාරයක් ආරාධනා කළාතු සැරයම වචන කිව්වා. ඒකේ හේතුව අපිරිසිදු පිටින්නේ. ඊළඟට ගතිය කාල කිව්වා අපි යම් ගමකට යනවා කියලා. ඒකම කැමති වුණා. ගමන නාමයේ කියන්නේ මේ දෙන්න එකට නාමයක් අප නැහැ. ගතිය කාලයේ වාක්‍යයෙන් මහත් වෙනවා. එනිසා ඉස්සර වෙලා යෝධකාම නාමවල තුමා ගමේ යන්නේ නැහැ. නාම ගොඩෝනාට පස්සේ අඳුන් මාරු කරන් ඉස්සෙල්ලම කිව්වා මේ ළඟම ළඟයි ආශ්‍රයේ තියෙනවා කියලා බලන්න. අර වගේම කුසලයක් නාගාමනා කරන කුසලයෙන් ප්‍රතික්ෂේප කළා. දැන් අයමානයක්ම ප්‍රතික්ෂේප වචන ප්‍රකාශ වුණානේ. ඔන්න මේ කර්මය බලපෑ. හැබැයි ගතිකාර කුම්භකාරකම රෝම ඥානවන්ත කෙනෙක් දැරින් යෝතිපාල මානව කුල උපායන කරගෙන ගියා. ගිහලා යන්නේ. හැදෙන්නේ නිවන් කළා. බුදුරජාණන් වහන්සේ දන්නා මේ ඊළඟට බුදු වෙන බෝසත්යන් වහන්සේ කියලා සුදුසු ධර්ම දේශනයක් කළා යෝතිපාලමානුතුමා කරිදි වෙලා ත්‍රිවිධ දානමීල ඥානමිත්නා ලාමීල මතු බුදු වෙන බවට 24 වෙනි වරට යොරණ පතුන් දැන්නා මේ තරම් බුදු වෙන ඉති උත්තරයන් වහන්සේ නමකට එදා මාන්නාගිකම විතා මේ අපතේ සිද්ධ වුණා බුදුරජාණන් වහන්සේට අපහාසයක් කළා ඒ ආහාර උපවාද කර්ම නිසා තමයි අවුරුද්දක් තිස්සේ මහා දුක්ඛාක්ඛ්‍යාවක් කරන්න සිද්ධ වුනේ. මෙන්න කර්ම උපවාද වල ඇති දුේන්නාව පිටාට දුන්නා. ඒ වගේම උන්වහන්සේ බුදු වෙලා ඉන්න කාලේ තුන්වෙනි පරිද්දාදිකාවට දෙවාරයක් දෝෂාරෝපණය ලක් වුණා. කිංච මානවතුන්ගේ දෝෂාරෝපණය ලක් වුණා. එවාගෙම දෙව්දත් තුනුන් විසින් ගල්ධර්මයේ හේතු කොට ලක්ෂණ විකාශන ලක්ෂණ. ත්‍රිපාදයේ ගල් කලිමක් ඇති වුණා. ත්‍රිපාදයේ ප්‍රදේශ කරන්න සිද්ධ වුණා. නාලාංගිකයන් මෙහෙම කරුණ ලැබුණා. එවාගෙම සියත වේදනාවක් හිතේ වේදනාවක් බලපෑක් වුණා. හිතේ රුඩාවක් බලපෑක් වුණා. තුන් මාසයක් යවහා ගහන්න සිද්ධ වුණා. 40ක් පස්සේ මේ වස්සාන කාලයේදී කප්පාසිකා රෝගයට පාත්‍ර වුණා. මේ කාරණා 12 කුණාරක විපාක දුන්නා. මේ සමාන කෙනෙකුට වෙනවා මේ තරම් උතුම් බුදුරජාණන් වහන්සේ කර්ම විපාක දුන්නා කියන එක පිළිගන්නේ නැහැ කියලා. නමුත් අපදාන කාලයේ සුභතම ප්‍රයෝජන සාකදානයේ ප්‍රශ්නකට තෝරලාදී. අනික බුද්ධ චරිතයේ බුද්ධ චරිතයේ සඳහන් වෙලා තියෙන මේ මේ අවස්ථාවන බොහොම ප්‍රයදාම ඒක නිසා මේක කරුණාට මුදුන්න ඒ ලකාතවත් ප්‍රතික්‍රියා කිරීම අපහසුයි. ඒක මේ විදිහේ කර්මපාත ලෝතුරා බුදුනක් විපාක දෙන බව සත්‍යයි. ඒතකොට මේ කර්මපාත වලින් ජය ගන්න කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ තවත් කරගෙන බොහෝ තෙන් දේශනා කළා කියලා. අත්විකේ කම්මං කන්න කන් කම් කන් විපාකං අත්විකේ කම් කම්ම සුත්තර සුත්ත විපාකං අත්විකේ කම්මං කම්ම සුත්තං කම්ම සුත්ත විපාකං අත්තිවික්කවේ කම්මං අකණ්ණං අසුත්තං අකණ්ණා සුත්ත විපාකං කම්මං කම්මස්සය සංවත්තති මෙන්න මේ පිළිවෙල තෝරා ගන්න ඕනේ එයින් පළවෙනි වන්දනේ කියන්නේ කල් කර්මයක් කියනවා කල් විපාක දෙනවා දෙලීම අකුසල කර්ම අර්ථ සම්මන් සුත්තං සුත්ත විපාකං කියන්නේ සුදු කර්මයක් කියනවා සුදු විපාක දෙනවා ලෞකික කුසල කර්ම අර්ථ සම්බන්ධ කන්න සුත්තම් කන්න සුත්ත විපාකම් කියන්නේ ආර කුසල අකුසල දෙකම කරගන්නවා ඒ නිසා කුසල අකුසල දෙකේ විපාක වෙනම දැන් කාර්යයක් දැන් කාර්යමනස්ස කුසල විපාකක් වෙනවා අකුසල විපාකක් වෙනවා අර්ථ සම්බන්ධ අපන්නා සුත්ත අපන්නා සුත්ත විපාකම් කම්ම කම්මක්ඛය සංවත්ති මෙන්න මේක තේරුම් ගන්න ඕනේ කලුපු දුක් නැති කලුපු විපාකක් නැති කර්මත් ඒක විදපාත්නා කර්මයක් වේවා. එහෙම කරදේ. ඒ තමයි සත්‍තාරෝ සතිපට්ඨාන, සත්‍තාරෝ සම්මාසදාන, සත්‍තාරෝ විපාදා, පංච ඉන්ද්‍රියානේ, පංච බලානේ, සත්ත බොද්ධංගා, අත්තංගෝ මග්ගෝ. මෙන්න කර්මත් ඒක විදපාත්නා කර්මය. දැන් අපි කල්පනා බලමු. දැන් අපි මේ සීලයට පිළිපියා. මනනවා. මේ පාළුවේ අපේ චිත්ත සංකාම තුළ ලෝභයක් නැහැ, දෝෂයක් නැහැ, මෝහයක් නැහැ. දැන් ඉතේ තියෙන්නේ අලෝභ, අදෝප, අමෝහ කුසල මූලයන් දුරුකොට ඇති කුසල චිත්තයේ පරම්පරාවක් ගැන කල වෙනවා. ඒ කුසල චිත්තයේ පරම්පරාවෙන් අපි ඒක හිතම ගන්නවා. සෝමනස්සාගත ඥාන සංයුක්ත අසංකාරික ගුණ හිතන් ගන්නවා. ඒ කුසල චිත්තයේ කියනවා පුරුදුනේ ධර්මතා පිටසතරයි. ඒ ධර්මතා පිටපරේ මේ කියන්නේ කර්මස්වයේ විසුකවත්නා කර්ම කියන. එහෙමනවාද? ඒ ධර්මතා පිටපරේ කියන සතිපට්ඨාන හතර. සම්‍යක් ප්‍රදාන හතර, ඉරිපාද හතර, ඉන්ද්‍රිය ධර්ම පහ, බල ධර්ම පහ, බුද්ධං රහතේ මාර්ගාංගාක කියන. කොහොමද අපි සලකාමාලෙන්නේ? ධර්මතා පිටපරේ මේවායි. යා ගැඹුරු ධර්මයේ කියලා මේක අමාරුයි හිතන් දෙපා ඒකට වටහා ගන්නට ඕනේ. දැන් මේ වෙලාවේ ඉතිේ තියෙන්නේ පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසකාරය කියන හතරයි විකාරක විචාර අභිනොත් මිරිය ප්‍රීති ඡන්ද කියන හය දහතුනයි සබ්බා සති නිවි ඔත්තප අලෝභ අදෝස සක්න මාර්ගකතා කියන හතරයි කායපස්සන්දි චිත්තපස්සන්දි දේකයි කායමනසා චිත්තමනසා දේඛායි කායමනසා චිත්තමනසා දේඛායි කායමනසා චිත්තකම්මනසා දේඛායි කාය දුකතා චිත්ත දුකතා දේඛායි පාදමනසා චිත්ත පාදමනසා දේඛායි කාය දුකතා චිත්ත දුකතා දේඛායි පඤ්ඤියයි වර්ණතන කියවන ඔක්කොම ඉක්ුණා එකත් එක 34යි මෙන්න මේ ධර්ම 34 තියෙනවා පඤ්ඤිය මේ පඤ්ඤිය තමයි සම්මා දිට්ඨිය මේ 34 තියෙනවා විතර්කය. මේක සම්මා සංකල්පය. මේ 34 තියෙනවා වීර්යය. ඒක සම්මා වායාම. මේ 34 තියෙනවා සතිය. ඒක සම්මා සතිය. මේ 34 තියෙනවා ඒකාග්‍රතාවය. ඒක සම්මා සමාධිය. දැන් ඒකෝ තේරෙන්නේ ධර්මතා පහ කොතන පැහැදිලිව තියෙනවා. සම්මා විච්ච සම්මා සංකප්ප සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. මාර්ගාංග වශයෙන් ඔතන තියෙනවා පහ. ඊළඟට දැන් අපි මේ කතා කරනවා. කෙලෙස් සාධිකාරය කියනවා. නමස්කාරය කියව සිල් සමාදන්නා. ඒ අරන්තාවලදී වචන පාවිච්චි කළා මුසාවාදයෙන් තොරයි, විසින වචනෙන් තොරයි, කල්ප වචනෙන් තොරයි, පිට වචනෙන් තොරයි අනුසම්මා වාචා. ඊළඟට දැන් අපි දෙපාර්ශ්වයෙන් කාය සංවර කරගෙන වාඩි වෙලා ඉන්නවා. මේ නිකන් නෙමෙයි. ඒක කියනවා සම්මා සම්බන්ධ ඊළඟට අපි මේ ගත කරන මොහොතේ බොහොම පිරිසිදු සිතින් ගත කරනවා. සම්මා ආජීව. මෙන්න මාර්ගාංග අටක් මේ කාලයක් එන්නේ පහළ වුණා. ඊළඟට දැන් අපි සම්මා සතිය කියන තැන දැන් අපි කාය වතුරවගෙන ඉන්නේ. අන්න කාය අනුපස්සනාව. දැන් අපේ කුසල සෝමනස්සේ පිළියෙන් යුක්තයි. අන්න වේදනානුපස්සනාව. දැන් අපේ කුසල සුත පිළියෙන් යුක්තයි. අන්න චිත්තානුපස්සනාව. දැන් අපේ ශ්‍රද්ධා ප්‍රඥා මේ ඡාතික ධර්ම තුනේ යුක්තයි. අන්න ධම්මානුපස්සනාව ප්‍රතිපත්තාන අපිට තියෙනවානේ. දැන් මේ වෙලාවේ අපේ සිතේ නූපන් අපතල් නූපදී යනවා. අන්න කලමනි සම්‍යක් ප්‍රදාන. උපන් අපතල් උත්තේ යොවිවස්සන. අන්න දෙවි සම්‍යක් ප්‍රදාන. නූපන් කුසලයෙන් අලුතෙන් අලුතෙන් පහළ වුණා. අන්න තුන්වෙනි සම්‍යක් ප්‍රදාන. නූපන් උපන් කුසලයේ සිට තේරෙන්නේ වැඩි වුණා. අන්න හතරෙම සම්‍යක් ප්‍රදාන සම්‍යක් ප්‍රදාන හතරක් තියෙනවානේ. දැන් අපි බලවත් කුසල වීර්යයෙන් මේ ඉන්නවා. අන්න වීර්යයෙන් විපාකේ. දැන් කුසල සුඛයෙන් ඉන්නවා. පිටයෙන් විපාකේ. බලවත් ඕලෙන් මේ ඉන්නවා. සම්‍යක් විපාකේ. බලවත් නුවණ ආභෝධයක් ඇති වෙනවා. අන්න වේමනසයි විපාකේ හතරක් තියෙනවානේ. දැන් මේ ගාන විස පාඩවල යන ශබ්දාව තියෙනවා. අන්න ශබ්දාවින්දේ. ඊතර දුකෝ ගැන දිවි තේරෙනවා. විරි ඉන්ද්‍රිය. මෙතන කුසල් අරමුණු දීපත් කරන අපේ තියෙනවා. සති ඉන්ද්‍රිය. මන ආරමුණු පිළිබඳව එකඟත්වයක් තියෙනවා. අනේ සමාධි ඉන්ද්‍රිය. මන ප්‍රකේතන යටිනීමක් ඇතිකර දුවන කියනවා. අන්න ප්‍රඥා ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය පහක් තියෙනවානේ. දැන් මේ විලාවේ අපේ සංකාණයෙදී අක්ෂන්දාවකම යටවන ශ්‍රද්ධාවක් කියලා. එනිසා මේ මනිතෙන් නැතුව මේ තරම් උත්සාහයෙන් වාඩි වෙලා ඉන්නේ අනේ ශ්‍රද්ධා බලය. ඒ වගේම කුසීතකමේ යටනවන වීර්යයක් දැක්වේවා. අන්න වීර්ය බලය. අමතකමේ යටනවන සතියක් වේවා. අන්න සති බලය. උද්දස්යෙන් විකේමියට එකලක්ෂයක් සුඛේ වේවා. අන්න සති බල සමාධි බලය. ඒ වගේම අවිද්‍යාවෙන් යටනවන යටනීමක් වේවා. අන්න ප්‍රඥා බලය බල ධර්ම ප්‍රහත්කතෙන් වේවානේ. දැන් අපි මේ බණ ඇසීම බණ දෙකීම කරන්නේ නිවන් සකා. ඒ සඳහා යෙදෙන කිරිය සති සම්බොධ්‍යංගයයි. නිවන් ප්‍රකාශ කරගන්න ආරෝධණය ධම්මයේ සම්බොධ්‍යංගයයි. නිවන් ප්‍රකාශ කරන කුසලයේ දීර්ණය විදේ සම්බොධ්‍යංගයයි. නිවන් ප්‍රකාශ කරන මේ කුසලයේ ප්‍රීතිය ප්‍රීති සම්බොධ්‍යංගයයි. නිවන් ප්‍රකාශ කරන මේ කුසලයේ පස්සද්ධිය පස්සද්ධි සම්බොධ්‍යංගයයි. නිවන් ප්‍රකාශ කරන මේ කුසලයේ එකඟත්වය සමාධි සම්බොධ්‍යංගයයි. නිවන් ප්‍රකාශනයේ කුසලයේදී ප්‍රේමනාප දෙයක් ගැන මධ්‍යස්ථ යම හසුරුවන බැවින් උපේක්ෂා සම්බොධ්‍යංගයයි දැන් නම් අපි මේ හොකේ පිළිතුර තියෙන්නේ අකංගං අසුත්තං අකංගං සුත්ත විපාකං කම්මං කම්මං ප්‍රයාසං වත්ති කියන බුදුබණ කඩයයි. අලුත් නෑ සුදුත් නෑ කලුසු විපාකක් නෑ මේකෙන් අපි ලබන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාස ආදී වූ අනන්ත දුක්තරාකෙන් එතර වුණා වූ 1500ක් හේතයන්ෙන් තොර වුණා වූ අසංකත දාපි පංචාත අමාන නිවනයේ මේ අප්‍රාර්ථනා කරන්නේ ඒ නිවන අවබෝධ කර ගැනීමට හේතු වෙන කුසලයේ තමයි කර්මස්සේ කරේ කර්මය කියලා මෙතන හඳුන්වන්නේ. ඒක නිසා අපි කෑම අවස්ථාව පිළිතන දින කියන්නේ කොහොමද? ඇහැට පේන දෙයක් භාෂා ඇහැට පේන අරමුණක් භාෂා අපේ සිතේ ආර්ය අෂ්ටාංග මාර්ගයට සිතක් වේවා කලපෑන සත්‍යයක් භාෂා අපට ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන කුසල් පහළ වේවා නාටකාර ගාන ගදුතුලක් භාෂා ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන කුසල් පහළ වේවා දිවට රසමිලක ලැබෙන ආර්ය භාෂා ආර්ය අෂ්ටාංග මාර්ගයේ යන කුසල් පහළ වේවා කායද සතුදුක් වේදනාවක් නැගෙන කාර්යයක් පාසා ආර්යසයක මාර්ගය වෙන්න කුසල් උත්සාහ වේවා ඉතින් ලැබෙන සෑම අරමුණක් පාසා ආර්යසයක මාර්ගය යන්නේ කුසල් උත්සාහ වේවා කියලා අධිෂ්ඨාන කරගන්නවා ඒ විදිහට සිත පුරුදු කිරීමේ යෝනිසෝ මනසකාමයේ පුරුදු කිරීම නිසා ලැබෙන ලැබෙන සෑම අරමුණකදීම අප මේ භව සංසාරයේ ජාති ජරා මරණ දුකින් මෙහෙ තියෙන අපසල කර්ම නූපදී භව සංසාරයෙන් එතරේ දීර්ඝානික බ්‍රහ්ම සම්පත්තා ඉක්මවා යන්නේ අධ්‍යාත්මජල අභ්‍යාමි අනුරුත අශෝක අනුපායාස නිර්වාණ ධාතු සාක්ෂාත් කර ගැනීමේ විශාල ධර්ම සම්භාරයක් බෝධිපාක්ෂි ධර්ම සම්භාරයක් මුදුන්පත් වෙනවා කියන කටයුතු ගන්න ඕනේ. ඊළඟට දැන් අපි කලකා බලමු. දැන් මේ මොහොතේදී ප්‍රයක් උදාහරණයක් වන්න කාලයේ ගත කුලීමේදී අපේ චිත්ත සංකාර කුල ආර්ය සත්‍ය අවබෝධ වුණා. ඒ කොහොමද? යමන් සිතන් සිතාදානයේ සර්ප කොහොම ගණන් සංස්කාරයේ හිඳින්නේ කියන්නේ ජාති ජරා මරණ සංස්කාර දුකේ උනා. ඒක දුක්ඛ සත්‍ය අවබෝධ වීමයි. යමන් සිතන් සිතාදානයේ නියම සංස්කාරයේ සර්ප කොහොම ගණන් වැඩම කියන්නේ 1500ක් වෙලෙස් කෙනේ උනා. එන්නේ සමුදේ සත්‍ය අවබෝධයයි. යමන් සිතන් සිතාදානයේ අජරා මරණ සංස්කාරයේ අමා මහ නිවන සමුදේ උනා. මේ නිරෝධ සත්‍ය අවබෝධයයි. යම් පිටක් පිටක් ගානේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇති අංග යදිනා මේක මාර්ග සත්‍ය අවබෝධයයි එනිසා මෙතකින් දැන් මේ මොහොතේදී අපි සලකා බලන්නට ඕනේ අපේ කාර්යනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි දීර්ඝ කාලයක් විචාසන පරපරයක් එක්කේ සංඝස්ස දලස්සාක බුදුරජාණන් වහන්සේ සම්මුඛ දෙමින් ධම්මයේ නෛෂ්ක්‍රම්‍ය ආදී කාර්මී සම්භාර මුදුන් පමුණාගෙන ඇවිල්ලා මේ කර්මස්සේ කරන කර්ම රැස් කරගෙන ඇවිල්ලා බොමුනා වැඩි දෙගෙන මාර්ග රාජයකට ලෝකදා දුන්නේ හතරින් සාසුද්ධා කරුණේ ඒව සමාදාන සුවත්වලා කුලිත අසංගාන ජනකාව අමා මහ නිවන් පොදු සම්මාදාලා සුදු බුදු ගැන කියන ධර්මානුපාතයෙන් අභිඥාන බල හේතුවා මතුවනාවකේදී පහළවන අයට මානකර නිවාසෝ පිණිස තුවා කුදාස ධර්මස්කන්ධයේ දේශනා කොට වදාළා තමන් වහන්සේ දසදහසක් ලෝකදාස ඒකාලෝකතම නිපානක් හේන්නාසේ අනුභාවිතේ පරිනිර්වාණය අමාන නිවන්තර ගැතියා තාතන් වහන්සේලා මුතුනෝනා ආර්යයන් වහන්සේලා කුටිගාමෝනා සෙතුජයකාමතෝකේ කර්මාවෝකෝ මේ පරිලෝකියා දඩේ විහාරස්ථාන රාජධාන යන්ත්‍ර පුරමානිකායන් ලක්ෂාවකේතෝනා විරාමකාරකා මහා කුපි මහා වේද සම්මුත් මහා කාමරවල විශාල රක්කුල් ගෙවල් වල මිලිකලන් යාන වාහන මිලිකලු මිලිමුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් දෙන්නේ ඇඳුම්ෙන් කඩදෙන් රටෙන් බුලෙන් දෙයෙන් මේකෙන් පරිහරණය කරන ආකාර සියල්ලම හිත ඇතුළේ නැති සෑම ආස්කාර ධර්ම එකේම සෙනෙහස් ආකාර ඇතුව නැතුව යන බැවින් මනුස්සයාගේ ඇතුළේ නැතිවෙන දෙකෙන් දෙලසුම දෙලෙන දමින් දෙකාවේ කැමතිසේ නොකවත්නා දමින් අනාස්කාරයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දමින් පිළිතුරු දමින් ලසුදාවේ අනිත්‍ය දුක්ඛනාත්ම අසුභවෝ කියන සංස්කාර ධර්ම කර්මාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයයි. ඒ දුක්ඛ උපදවන්නේ පූර්වභව තෘෂ්ණාව පරමාර්ථ වශයෙන් දුක්ඛ සමුදයාරි සත්‍යයයි. ඒ නිකම නැති සාන්ත නිවනේ පරමාර්ථ වශයෙන් දුක්ඛ නිරෝධාරි සත්‍යයයි. නිවන ආબોධ කර ගැනීම සඳහා වැඩි යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධකාරණය ප්‍රතිපදාරි සත්‍යයයි. අනන්ත පරිණාම බුදු පසේ බුදුමහා රහතන් වහන්සේලා අපි මේක කාර්යයක් කරනවා ආදී පාරමිතාන භාවයෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් පුර දැකියා. සතරමින් කර්මයේ කොටේ කෙලෙස් නිලක දේවාකාන්ත නිවනින් සෙන්සේ ආදාළ බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්යතේ ගෞරවාකාර උත්තමාංග නමස්කාරය වේවා. අපේ ජීවිතේ පුරා රැස් කරන සෑම කුසලයක්ම සතර චතුප්‍රාණ භවකය සතර චාම්‍යප්පදාන භවකය ඉදිපාඝාතර භවකය නිරිදාන භවකය බලධර්ම භවකය වොජ්ජංග ධර්ම හත භවකය ආයතනක මාර්ග භවකය කාමී භවකක් වේවා අපට චතු භෝගී සෝතේ චතුරාර්ය සත්‍යං දෝධේවා කියලා ප්‍රාර්ථනා කරුවා ගන්නවා